සූත්‍රය, සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපේ, රතාපේ, අවීතිය කියලා මේ අට මහා නිරයක් තියෙනවා. ඒ වගේ දොරටු ජන කියලා තියෙනවා. ඒ වගේ ඒ ඔසුපාට පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඒවා පින්නතුන් මේ සල්ප කාලය තුල විග්‍රහ කරන්න වේලාවක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න ඕනේ සමහර සංජීව කියන නිරේත වැටුණත් එහෙම මිනිසෙකුගේ ආයු කාලය අවුරුදු 90 ලක්ෂයක් නම් 90 ලක්ෂයක් නම් ඒකත් ඒ නිරේ ඒත්තන්ට ඒක එක දවසක්. එතකොට ඒ වගේ ඒවා ඒ වගේ ඒවා 30ක් මාසයක් ඒ වගේ ඒවා මාස 12ක් අවුරුද්දක් ඒ වගේ අවුරුදු 500ක් ඒ අපාය ජීවිතයේ දුක් විඳින්න යන්න සිදුවෙනවා. කල කරන වැරදි මොනවාද? මෞපියන්ට හිංසා පීඩා කරන අය. ඒ වගේම බුද්ධ ආදී අතතල සතිය පියාගෙන මැරෙන එක. ඒ වගේම ආනන්තරිය පාප කරන අය. ඒ වගේම මිනිසුන්ගේ අත්තා සපන ඒ වගේම ඔය මහා හස්ති රාජයන් වනාන්තරයේ අභිහිංසක සත්තු කපල කොටල මරණ මිනිස්සු ඒ වගේම මුළු හදවතේම රාග දේශ මොහ පුරුදු කරන මිනිසුන්ට කවදාකවත් ඒ වගේ තැනකට ගමන් කරනා මිසක් කවදාකවත් ගැළවීමක් නෑ. ඒක හොඳට මතක තියාගන්න ඕන. අපි ජීවිතයේ විඳින දුක් කන්දරාවන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. ත්‍රිවිධ ලෝකයේ කියලා කියන්නේ පින්නතුන් දන්නවා. සතර ආපාය දෙවෙනි එක ත්‍රිවිධ ලෝකයේ සම්පූර්ණ මගතල එහිරිච්ච තන තිරිසන් ලෝකය කියලා කියන්නේ. තිරිසන් ලෝකයේ ඉන්නාට තියෙන්නේ කාමාසාවයි බයයි විතරයි. කාමාසාව තියෙනවා, බය තියෙනවා. අපි දැක්කම උනන් සත්තු දුවන්නේ ඒකයි. හැබැයි උන්ට කාම ලෝකයේ කාමාසාවන් තියෙනවා. ඊට වඩා දෙයක් නොවනේ හිතලා වඩන්න ඔහුන්ට හැකියාවක් නැහැ. හොඳට මතක තියාගන්න. එහෙම වෙන්නේ ඇයි? එහෙම තිරිසන් ලෝකයේ ලෝකයේ තිරිසන් ලෝකෙ ගිහිල්ලා උපදින්නේ හොඳට මතක තියාගන්න ඒත් මෝහ මෝහ මූලික අකුසල් සිත් පුරුදු කරන අය එහෙම වුණාම ගිහිල්ලා බොහෝ අය උපදින්නේ තිරිසන් ආත්මයක උත්පත්ති ලබා ගන්නවා තිරිසන් සතෙක් වුණත් කොහොමද හිතලා බලන්න මේ දහම කොහොමද අහන්නේ මෙතන සතෙක් නැවිලා වාඩි වෙලා හිටියත් මේ කියන දේ අහන්න කොහොමද? හැබැයි මතක තියාගන්න ඕන පින්වත්නි සමහර අය හොඳට පින් කරනවා අන්තිම කාලේ සිවිදිවි ලසා ගන්නවා. මතක තියාගන්න ඕන මේ පුදුම හිත්වලින් වැරදි අඩුපාඩුකම් අපි අතින් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙලා සංසාරි දුගතියට ගියත් අපිට ඒක ආත්ම 100ක් හරි ගෙවලා මේ මනුස්ස ලෝකෙට නැවත කුසලයක් බලවත් කුසලයෙන් එන්න පුළුවන්. හැබැයි සිවිදිවි නැසාගත්තොත් කවදාකවත් දුර්ලභව ලබා දීලා තියෙන මනුෂ්‍ය ජීවිතය ප්‍රතික්ෂේප කරපු කෙනෙකුට ආපහු මේ මනුෂ්‍යාත්මය ලැබෙන්නේ ඒ වයස සීමාවට එනකොටම අර සිත පාල වෙනවා පහළ වෙච්ච ගමන්ම ආපහු සිවිදිවි නැසා ගන්නවා ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් තමන්ගේ ශරීරය දුර්ලභියා කියලා කලබල වෙන්න එපා. මොකද හේතුව ඔය සිත මැරෙන්නේ නැහැ. මගේ උපන් දිනේවත් මම දන්නේ නැහැ. මම කවදා කොහෙදී කවදා පටන් ගත්ත කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. ඔයත් සම්මති වශයෙන් මරුණා කියවට කව කවුරුවත් තාම මැරිලා නැහැ. අපි කවදා හරි මැරෙන්නේ තෘෂ්ණාව නැති කරපු දවසට. එතකම් මේ විඥානය භවයෙන් භවයට ගමන් කරලා භවයෙන් භවයට ගමන් කරලා මේ ජීවිතය උපදිනවා. එසා තිරිසන් ලෝකෙට යන්න කවුරුවත් හිතන්නවත් එපා තිරිසන් ආත්මයට වැටුණත් නම් මේ පින්නතුන් දන්නවනේ ඒ ධර්ම සත්තු ඔහුගේ ආහාර කරගන්න මාස් එතකොට ඔහු ඒ ආශාවන් වෙනුවෙන් ඊට අනුරූප දින ලෝකෙ උපදිනා මිසක් මනස ලෝකෙ නම් කවදාකවත් එන්නේ නැහැ. වස්තු මේ මෝහ මූලික සිත් ඒ වගේම තමා ප්‍රේත ලෝකය. අන්තිම භයානක තනක් තමා ප්‍රේත ලෝකය. මේ රටේ බෞද්ධ වැඩිපුරම මිය පරලව ගිය අය වෙනුවෙන් පින් දෙන්න කාටද? පරදත් දූප ජීවි කියන ප්‍රේත කණ්ඩායමට. එතකොට ඒකෙත් තියෙනවා නිග්ඝා තන්හික කුප්පිපාසික එවැගේම පරදත් දූප ජීවි අත්ත සංකලික මස්ස පින්දික කියලා ප්‍රේතය යන ධාම තුල උගන්වනවා. ඒ කියන්නේ පිපාසයෙන් ජීවත් වෙන ප්‍රේතයෝ ඉන්නවා. ඒකට හේතුව වස්තු දේපල පාස කරන මරිච්චය, ඒ වගේම අනුන්ට ඊර්ෂ්‍යා කරපු අය, ඒ වගේම තමා පින්නතුනේ මසිරුකම, ඒ තමා වැඩිපුරම ප්‍රේත ලෝකේ ඉන්නේ. වැඩිපුරම ප්‍රේත ලෝකේ ඉන්නේ ඔය කර්ම තුන දිනු කරලා මරණ අය. වස්තු දේපල පාස කරලා මරනවා. මරණ වෙලාවට සමහර අය කියන්නේ මම ඉන්නකන් දින් අඟලක් දෙන්නේ මම මරුණත් මම එනවා මෙහෙම කියන මැරිලා යලා ඉන්නවා බුදුදහම උගන්වන්නේ උපාදාන කරගන්න හැම දෙයක්ම භවයට යනවා කියලා එනම් පින්වත්නි මරණයට නොබිවව මුණ දෙන්න ඔබ කැමති නම් වස්තු දේපලට ආස කරන්න එපා ඔය ශාරීරිය වෙනස් වෙනකොට කොණ්ඩ කැහෙනකොට අතරමඟදී වෙනස් කරන්න යන්න එපා ඒ වගේම තුන්වෙනි එක තමයි නිරන්තරයෙන් අදිස්ථාන කරගන්න ඕනේ තමන් ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා කියලා හතර තමා පින්නතුනේ ශක්ති සම්පන්න පවිත්‍ර මනසක් හදාගන්න කෙනෙක් මරණයට කිසිම දවසක බය වෙන්න එපා ඔබ ගිහිල්ලා සුගතියක උත්පත්ති ලබා ගන්නවා ඒ වගේම පින්වත්ද ප්‍රේත ආත්මයක උපදින්න උපදින්නේ අර වගේ කරුණ තුන ජීවිතේ පුරුදු කරන අය හොඳට හිතලා බලන්න නිරතුරුවම දිනගෙන පසම තැනක් තමයි ලොජ්ජාම තන්නික කියන්නේ. කුප්පාසික කියන්නේ සාපිපාසෙන් මරණ අය. ඒ වගේම තමයි අනන්දන පිනක් ගන්නත් පුළුවන්, නොදෙන ඉන්නත් පුළුවන්. තමලට අපි පින් දෙනවා. ගන්න පුළුවන් කෙනෙක් හිටියොත් ගන්නේ නැත්නම් ගන්නේ නැහැ. ඒ නිසා අනන්දන පිනකින් අපි ජීවිතේ යතනවාද අපි මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන අපේ ජීවිතය අපි සකස් කරගෙන මරණවාද කියන එක Tamange සිතෙන් අහලා බලන්න ඕන. අනෙන් දෙන දේ අපිට එච්චර ස්ථීර නෑ. බුදුදහම උගන්වන්නේ Tamanම Tamanම හිත හදාගෙන මරන්න කියලා. ඒ නිසා අත් සංකල්ප කියන්නේ යොදුන් ගණන් දිග හේතුවේ ඉන්නවා. මේ යොදුන් ගණන් දිග සමහරලාට මහරහතන් වහන්සේලා ගල් ගල් තලාවක් කියලා මේ තේකයගේ ඇඟිලි ගමන් කරලා තියෙනවා. ඒකේ විශාල අගවල් හැබැයි ඉදිකද්දක පුඩ වගේ තමයි කඩ කොච්චර වතුර දැම්මත් සමල්ලාට ලැබෙන්නේ නැති හේතේ ඉන්නවා ඒ වගේම මස් ගොඩක් වගේ ඉන්න මත්ස්‍ය පින්ඩික හේතේ ඉන්නවා ඒවා ඔක්කොම බුදුදහමේදී බුදුරජාණන් වහන්සේ සෑදලා තියෙනවා ඒ වගේම තමයි අසුර නිකාය නිරේ ත්‍රිසං රේක අසුර අපි මේ දස අකුසල් කරලා ගියොත් අසුර කියලා නිකායක් තියෙනවා. සුරා අසුර යුද්ධය නෙවෙයි. නමුත් මේකෙන් උගන්වන්න පින්වත්නි හිරියලියක් නැති සඳේලියක් නැති හිරියලියක් නැති සඳේලියක් නැති චිත්ත අන්ධකාරයක් තියෙන ඒ වගේම අධික සීතලෙන් යුක්ත ශීර ශීර ජලයෙන් යුක්ත ඒ වගේම සත්වල තුනක් එකතු වෙන තැන අසුරනිකාය කියන ධර්මය ගන්නවා මේක මේ වෙලාවේ විස්තර කරන්න වෙලාවක් නෙවෙයි. නමුත් මේවට මේවටපත් වෙන්න ජීවිතේ වැරදි කරන අය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාකවත් දේශනා කළ නැහැ. උන්වහන්සේ කියලා නැහැ මේ කිච්චෝ මනුස්ස ප්‍රතිලාභෝ මේ මිනිසත් ආත්මයක් ලබා ගන්නට දුර්ලභ කියනක දේශනා කරලා තියෙනවා. හැබැයි මෙලොවට මෙහා තියෙන වටිනාම තැන තමයි අපි මෙහෙම ඉන්නේ. ඒ නිසා කලකිරෙන්න ඕනේ ශරීරය දිරුවා කියලා ලෙඩ වුණා කියලා මැරෙනවා කියලා කලකිරෙන්න ඕනේ. මොකද හේතුව කවදාකවත් සිත මැරෙන්නේ නැති නිසා අපේ බෝසත්යන් වහන්සේ විසි අසංක කල්පලක්ෂයක් පිරුවේ ඇඟදෙනේ. ඇඟ වැඩක් නෑ පුරලා. මේ ඇඟට. මම කවදාකවත් බුදුදහමේ ගන්නන්නේ පංචස්කන්ධා දුක්ඛ කියලා ගන්නන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා තමයි උගන්වන්නේ. මේක උපාදාන වශයෙන් ගත්තොත් විතරයි අපිට දුක කියන එක දැනෙන්නේ. එහෙම නැතුව මේ ශරීරයට වෙන්න වෙන්න තියෙන දේ වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. රජකම් කළත් කළකම් පළදෙනවා. දැන් අපිට පින්වත් හොඳට මතක තියාගන්න ඕනේ සිත කවදාකවත් එහෙම වෙන දෙයක් නෙවෙයි. සිත හැම වෙලේම ප්‍රබාස්තරයි. ප්‍රබාල්තර හිතක් බවට පත් කරන්නේ නැහැ. අපේ බුදුහාමුදුරන් වහන්සේ බෝසත්යන් වහන්සේ බෝධිචිත්තේන වැඩි නිවන් දකින්නකම් වැඩි බෝධිචිත්තය. ඒක ඒක තුළ තමයි රහසින්වත් පෞකලේන එවැගේම සියලු කෙලෙස් නැති කරන්න බැලුවා. එහෙම නිසා තිරිසන් ආත්මයට ඉපදුනත් එතනදී පවා උන්වහන්සේගේ සිතට හානියක් කරගත්තේ නැහැ. ඒ ජාතක කතා කියවලා බලනකොට බලන්න මෙතනද අපේ බෝසත්ත්ව හිත හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ යන දීර්ඝ සංසාර ගමනේ ඔබේ සිත තව කෙනෙකුට යන්නේත් නෑ අනුන්ගේ සිතක් මා කරා එන්නේත් නෑ. ඒ නිසා මම දිනු කරන සිතේ ප්‍රමාණයට අනුරූප වීම තමයි ලෝකේ කවදායි හොඳ තැනක උපදින්නේ. ඉතින් අපිට මේ වගේ පින්දහම් කරගෙන තිබෙනවා නම් අපි මොකටද බය වෙන්නේ? ජීවත් වීම සහ මරණය සමබරව ජීවිතය පුරුදු කරන්න අපි මහන්සි ගන්න ඕනේ. මේ දෙකටම අපි මුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. මොකද හේතුව ජීවත් වෙනවා විතරයි මරණ මරණා මරණ නෑ කියලා හිතාගෙන හිටියොත් තමයි මරණාසන්න වෙලාවේ චුති චිත්තයට බය වෙලා අන්තිමට කුසලයේ යටපත් වෙලා ඔය කරපු හිතේ පගරවන හිතපු අකුසලයක් මතුවලා ඇවිල්ලා චුටි චිත්තයට ආවොත් ඊට අනුරූප ලෝකෙ ගිහිල්ලා අපි සැදෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම හිතන්න ඕනේ මම මැරෙන්න කලින් මම මොකක්ද මරණයට පත් වෙන්න කලින් මම මොන වගේ සිතුවිල්ලක්ද පහල කරගන්න කියලා දැම්ම පුරුදු කරගන්න හැම කෙනෙක්ම අවිශ්වාස ඇති කරගන්න ඕනේ. කිසි දෙයක් නෑ මම පින්නතුන්ට කියන්නම්. හැම වෙලේම හිතන්න බුදුරජාණන් වහන්සේ හිතපු විදිහට බුදු සිතක් අපේ හිතේ ඇති කරගන්න මහන්සි ගන්න. හැම වෙලේම බුදුරජාණන් වහන්සේ මගේ සිතේ වැඩ ඉන්නවා කියලා Tamante දැනුණොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය මගේ හිතේ වැඩ සිටිනවා. එතකොට පින්වත් ඒ කෙනා කවදාකවත් සතර අපායට යන්න විදිහක් නෑ. ඒ නිසා බුදුසිත කියන එක අපිට මොන හරි කරදරයක් වුණොත් අපිට බුදුහාමුදුරේ මෙසිහි වෙන්නේ මට බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ නම් හැමදාම පුරුදු කරන්නේ කිසි කෙනෙකුට බිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ වගේම ජීවිතයේ මේ ධහම තුල ධහම තේරුම් අරගෙන ධහම තුල ජීවිතය වර්ණවත් කරගන්න මහන්සි ගන්න කියලා සියලු දෙනාටම සිහිපත් කරනවා අදිස්ථාන කරනවා මේ අදිස්ථාන කරන ගමනෙහි විශේෂයෙන් මේ පුණ්‍යත් හැමදෙනාම මේ දුර බැහැර පිට පැමිණිලා මේ විදිහට මේ සිදු කරන්නා වූ මේ ධර්ම දානමය මහා පින්කම මේක මහා ධර්ම දානමය පින්කම කියලා කියන්නේ ඒ බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිය සද්ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි ඇති කරගන්න අග්ග ගෞරවය තමයි මේ පින්තුන්ගේ හදවත් වල පවතින්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් සිදු කරන ආයත ජීවිතයේ ධහමම සිහි වෙනවා මිසක් වෙන දෙයක් අපිට සිහි වෙන්නේ සිහි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා ධර්මයේ තුලම අපි ජීවත් වෙන්න සියලු දෙනාම අදිස්ථාන ඇති කරගන්නට ඕන. ඒ නිසා මේ වෙලාවේදී සියලු දෙනාම සැලසීමට පත්තර ගමනෙහි පත්තර ගමනේ මේට වඩා ධර්ම කාරණාවන් සිහිපත් කරන්නට කාලය ලැබුණත් තව වචන කීපයක් මා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අපි හැම කෙනෙක්ම හිතන්න ඕනේ කොහොමද සාමීන් වහන්සේ අපි මේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න කියලා ඔබට හිතෙන්න පුළුවන්. දැන් පින්තුන් හිතලා බලන්න යම්කිසි නිවසක් ගින්නකට අහු වෙනවා. ගින්නකට අහු වෙලා හොඳට ගිනි ගන්නවා. ගිනි ගන්නකොට ඔබ මොකද්ද කල්පනා කරන්නේ? මොවලින් කල්පනා කළ යුත්තේ මොකක්ද? මේ ගිනි ගන්න නිවහල තුල වටිනා වටිනා කියන දෙයක් ඇදලා එළියට දමා ගත්තොත් ඔබට මතු ප්‍රයෝජනය සඳහා ගන්න පුළුවන් නේ ඒ වගේ තමයි අපි හැම කෙනෙක්ම මේ චිත්ත අභ්‍යන්තරය තුළ දින 11 කින් මේ මොහොතේ ගිනි ගන්නවා මේ මොහොතේ ගිනි ගන්නවා රාග දේශ මෝහ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ ගිනේ ගිනේ 11කේ මේ චිත්ත අභ්‍යන්තරය තුල මේ වෙනකොට ඔයත් ගිනි ගන්නවා මේ ගිනි ගන්න මේ ගිනි ගන්න ජීවිතය තුල පින්නතම කල්පනා කරනවා නම් මේ ගිනි ගන්න ජීවිතය තුල කල්පනා කරනවා නම් මගේ ජීවිතේ මම නිරන්තරයෙන්ම දන් දෙනවා දන් දෙනවා කියන්නේ මම අත්හරිනවා දන් දෙනවා කියන්නේ දීම කියලා කියන අත්හැරීමනේ දැන් නිවන කියන්නේ මොකද්ද අත්හැරීමනේ මොලාතන් වහන්සේලා බුදුවරු මොන දේ ලැබුණත් යටින්නේ අත්හැරලා තියෙන්නේ ඒ තස්සායව තණ්හාය අසීස විරාග නිරෝධ චාගෝ පටිනිස්සග්ග මුක්ති අනාලය ඒකනේ රහතන් වහන්සේලා විග්‍රහ කරන තැන ඒකන උගන්වන්නේ එතකොට පින්වත්නි මම සීලය ආරක්ෂා කරනවා. ඒ වගේම මම ජීවිතයේ අසාර බව ලෝකේ මායාව තේරුම් ගන්න හොඳට විදර්ශනා භාවනාව වඩනවා. මේ වැඩිම තුල මගේ ජීවිතයේ මේ ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර වෙච්ච සදාකාලික උතුම් අමාමහ නිවනට මම ඉක්මන් භවයකදීම පත් වෙනවා කියලා හැමදෙනාම අදිස්ථාන කරගන්නවා එසේ අදිස්ථාන කරගනිමු. අද මේ ධර්ම දේශනාවේ බතිබර සද්ධා දායකත්වය දරන්නේ විශේෂයෙන්ම මාතලේ තොටගමුවේ වැලිගත්තේ අංක 51 නිවසේ පදිංචි ඒම් පියදාස සහ කේම් බණ්ඩාර නොනිකේ ඇතුළු දේදරයන් විසින් මෙම ධර්ම දේශනා පින්කමෙහි සද්ධාදායකත්වය දරනු ලබනවා. ඒ පින්වත් හැමදෙනාම බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය ඒම් පුංචි බණ්ඩා පියාණන් වහන්සේට ඊම් e ලොකු මණිකේ මෑණියන් වහන්සේට කේම් ලොකු මණිකේ නැන්දනියන්ට මේ උතුම් ධර්ම දේශනා කුසලානිසංස බලයෙන් අපේ ජීවිතේ මන පහළ දැල්වලා අපට ලැබෙන්න උදව් කරපු අද ජීවිතෙන් අතර නැති ඒ ශ්‍රේෂ්ඨ දෙමව්පියන්ට ලැබෙන්නට මේ කුසල් ලැබේවා ඒ හැමදෙනාම සුවපත් වූ ආත්මභාවයකටපත් වේවා සුගතියකම උපදීවා සංසාරේ කවදාකවත් සතර අපාය ආදී දුකකට පත්ව වේවා ඉක්මන් භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. එසේ පින් අනුමෝදන් කිරීමෙන් හැමදෙනාම මෙහෙ විදිහට එක්ක කියමු. ඉදං රෝණාතිනං හෝතු සුඛිතා ඉදං රෝණාතිනං ඉදං වේනාති නං හෝතු සුඛිතා සිදු කරගත් මහා පුණ්‍ය සත්‍ය සම්මාදිෂ්ඨික පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් අපේ රටත් මේ නිර්මල සම්මා සම්බුද්ධ ශාසනයත් පින්වත් හැමදෙනාම සියලු දෙවියන් විසින් රැකදෙත්වා එවැගේම විශේෂයෙන්ම සසින්ත මදුසංක මෙත්නේ ඉමාශා විහඟ නින්සර තිසර දෙනවන් යන මුණුබුරන්ලාට මුණුබුරු දයා ඒ දරුවන්ට මේ උතුම් දෙවි දේවතාවන්ට දෙවි බඹන්ට පින් අනුමෝදන් කිරීම තුළ ඒ දරුවන්ට ජීවිත ගමනේ රත්නත්‍රේ ගුණ බලයත් සියලු දෙවියන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ සදැහැති පින්වන්ත මව්ද මව්පියන්ටත් මේ සහභාගී සියලු දෙනාටත් සියලු දෙවිරකවරණය සලසා ලැබේවායි දෙවියන්ටත් පින්පතා සාදු කියන්නේ උත්තාවතාච අම්හේහි සම්බතම් පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංඝ සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු එවැගේම බලාපොරොත්තු වෙනවා මාතලේ ප්‍රතිගුණේ වැලිගත් අංක 51 නිවසේ පදිංචි එම් පියදාස මැතිතුමාණන් සහ කේఎం බණ්ඩාර මෙනකී කියන ඒ මෞතුණුවන් ඇතුළු දූපතුන් විසින් බලාපොරොත්තු වෙනවා මේ බැතිබර ශ්‍රද්ධාදායකත්වයේ තුල බෞද්ධා නාලිකාවේ නිර්මාතෘ අධ්‍යක්ෂක සභාපති තම්පත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට විශේෂයෙන් උන්වහන්සේ මේ කරන යෝග ශාස්ත්‍රික මහා මෙහෙවරය තුල මේ රටේ බොහෝ සදැහැති බෞද්ධයන් ජීවිතයේ සිත් නිවා ගන්න ධර්ම පිපාසය නිවා ගන්න ඔබ වහන්සේගේ මේ උත්තරීතර සංකල්පනාව නිසායි ඔබ වහන්සේට විශේෂයෙන් යත්තන් ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධම් දේශනා කරන ස්වාමීන් වහන්සේට නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට ඒ වගේම සහභාගී සියලු දෙනාට මේ කුසලානිසංස බලය උතුම් නිර්වාණාභෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරමින් සර්ව ප්‍රකාරයෙන් ජනිත කරගත් මහා පුණ්‍ය ශක්තිය අද මේ පින්කමෙහි සදැහැති දායකත්වයේ ධර්ම ඒම් පියදාස මෙතුමා සහ කේම් බණ්ඩාරමණිකේ ඇතුළු දෙවිවරුන් සියලු දෙනාටත් තමන්ගේ කල්යාණ මිත්‍රත්වයෙන් මේ සහභාගින සියලු මවදමෝපියන්ටත් මේ තරුණ දූපතන් හැමදෙනාටම ලක්කසි ලෝකවාසී සියලු දෙනාටත් මේ කුසලානිසංස බලයෙන් ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කොට ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් දක්ඛන්තු ලෝක සාසන චිරන් දක්ඛන්තු දේශන චිරන් දක්ඛන්තු තං සදාති සුපින්වතුනි අද දවසේදී මේ උතුම් වූ ධර්මදේශනය පවත්වා වදාළ බත්තර මුල්ල පන්නිපිටිය පාරේ සිරිසුදස්සනාරාම සදම් සෙනසුන් වාසී කොළඹ ඩී.එස්.ඒ. නායක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තල්පත්‍රවේ සද්ධාතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු